ඊට පස්සේ සර්වඥාන් වහන්සේ මොන ආකාරයේ කාච ශික්ෂාදී මොන ආකාරයේ ශික්ෂාවකින්ද මේ කෙනෙකුගේ සංඥාව නිරුද්ධ කරන්න පුළුවන් වෙන්නේ. අபிසඤ්ඤා නිරෝධය සිද්ධ වෙන්නේ මොන විදිහේ ශික්ෂාවකින්ද කියලා සර්වඥාන් වහන්සේම පොට්ටපාතිකින් ප්‍රශ්නයක් අහලා උත්තර දෙන්න පටන් ගන්නවා. ඒ උත්තර දෙන්න පටන් අරගත්තාම සර්වඥාන් වහන්සේගේ තියෙන එක පැත්තක තියෙන දේශනා විලාසයේ වටිනාකම තමයි මොනම දෙයක්වත් දන්නේ නැති කෙනෙකුට මොනම බුද්ධහම පිළිබඳ හඳුන්වා දීමක්වත් නැති කෙනෙකුට හඳුන්වා දිය යුතු ආකාරයෙන් තමයි එතන පටන් ගන්න. එතන බුදුහාමර සත්‍යපතන සඳහන් කරලා තියෙනවා ඉදතත ඉත පොට්ටපාතතාවතු ලෝකේ උපජ්ජති අරහං සම්මා සම්බුද්ධෝ පොට්ටපාදය මේ ලෝකේ විශාල අන්ධකාර බුද්ධාන්තර ගණන් ගත වෙද්දී කලාතුරකින් බුද්ධාන්තරයක ඔන්න තථාගතෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ ඒ පහළ වුණාට පස්සේ උන්වහන්සේ ඒ තමන් ඉගෙනගත්ත තමන් හදාර ප්‍රත්‍යක්ෂ කරගත්ත දේ ඉතාමත්ම පිරිසිදුව ආදි කල්යාණ මධ්‍ය කල්යාණ පරිෝසాన කල්යාණ කියන විදිහට හැම වෙලාවෙදීම බුද්ධහම ගැන අහලා නැති ඇසුරක් නැති කෙනෙකුට තේරෙන විදිහට පටන් ගැනීමදී ගොස් පෙලා ගන්නවා ඒ කෙනාට හොඳ හඳුන්වා දීමක් ලබා දීමට හොඳ ප්‍රවිෂ්ටයක් ලබා දීමට ඒ කියන ආදි කල්යාණය කියලා. ඒ ආදි කල්යාණය බටහිර ලෝකයේ ඇත්තෝ අගේ කිරීමක් වශයෙන් කියනවා භාවනා කරන කෙනා හැමදාම ආධුනිකයෙක් විදියට භාවනා දිහා බලන්න ඕනේ. කවදා හරි දන්නවා හිතනවනම් මම දැන් දන්නවා මම අච්චර දන්නවා කියලා. කවදාකවත් එහෙම කෙනාට මේ බුද්ධ වචනය තමන්ගේ මේ සංකීර්ණ ජීවිතයට සම්බන්ධ කරගැනීමේ ප්‍රශ්නකුත් මතුවෙනවා. තව කෙනෙකුට ඒක කියලා දෙනකොට ආතියට කොතනින් පටන් ගන්නවද කියන එක දන්නේ නැහැ. ඒ නිසා ආදි කල්යාණය කියලා කියන්නේ කිසිවක් නොදන්න කෙනෙකුට විහෙසක් ඇති නොවන විදිහට ගැඹුරු ඉස්සලා පෙන්නන්න නැතුව එයාට ඒක පුරුදු කිරීමට ඇති කරගන්නා වූ මූලික පිටිය සකස් කිරීමට ආදි කල්යාණය නිසා සර්වචන්සි කිසිම තැනක කිසිම වෙලාවක මේ ආදි කල්යාණිය බැහැර කරන්නේ කොච්චර දන්න කෙනෙකුට කියලා දුන්නා එයාට අඩුගානේ කියලා අඟවනවා ඔබට නම් මේ ටික කියන්න ඕනේ නමුත් ඔබ මතක තියාගන්න ඔබ කාට හරි කියනකොට මම මේ කියන එක මට අරලා කියන්නේ මම අරලා කිව්වොත් ඒ සංවේදනය වෙන්නේ නැහැ ඒක නිසා ඔබ දැනගනි ඔය ඉස්සරහට දෙන්නේ මම අල්ලන්න යන්න පටන් ගන්න තැන මෙහෙමයි ඒක නිසා ඒකට මේ 1 2 3 4 ක්‍රමේ නැත්නම් අපි කියන මේ අනුකුබ්බ ප්‍රතිපදාව අනුභව සික්ඛා අනුභව කිරියා අනුභව ප්‍රතිපදා දුකතෝකං කණී කණී ටික ටික චිනියක් චිනියක් පාස ඉතින් මේකට ආත්මසිම වෙනස් මේ අද තියෙන අධ්‍යාපන ක්‍රමය මේ ඉක්මනට කෙටි ක්‍රමවලට අවුරුදු 3 4 කරනදී අවුරුදු දෙකකින් කරලා දෙන්නේ එහෙම නැත්නම් මේ 18 මාසෙ කොස් ගහින් 18 මාසෙන් කොස් කියලා කන්න. එහෙම නැත්නම් නව මාසෙන් ගෙඩි හැදෙන පොල් ක්ෂණික ඉන්දියාප්ප ක්ෂණික පොල්ගිරි උන්න ආර්ථිකය. ඉතින් මෙතෙන්දි ගිය මිනිස්සුෙකුට මේ ආදි කල්යාණේ මම උගන්වන්න හදන්නේ පොඩ්ඩක් අතපය හොදාගෙන අවිල වාඩි වෙලා මම කියන දේට අහන්න කිව්වොත් එහෙම එයා කියනවා පිස්සු කතා කරනද ඌව බල බල ඉන්න මට වෙලාවක් නැහැ මට කියනවනම් කාරණාව කියන්න බැරි නිකන් ඉන්නේ කියලා. ඉතින් එහෙම කියනකොට කවදාකවත් මේ ධර්මයක් පිළිහිටන්නේ ඒ දී කුරුල්ලෙක් දවසක තාම ලස්සන ගියක් හදාගෙන කාමර වෙන් කරගෙන ඒක ඇතුලේ මේ කණ මැදිලු ගෙනලා ගහලා ඔටෝමැටික් ලයිට් දාගෙන ලස්සනට ඉන්නවා. ඉන්නකොට කප්ටේ ගිහිල්ලා කිව්වලු මස්සින උඹ හරි ෂෝක් එකට ගියක් හදාගෙන ඉන්නවනේ. මට වැඩි පුංචි උනාට අනේ මටත් කියලා දෙන්නේ මම කිසිම ගුරු මුස්තියක් නැහැ. මම කියලා දෙන්නම් කිව්වා. ආයෙත් හෙට උදේ අපි දැන් කූඩුව හදාන්න කියලා ඉතින් මට ඇවිල්ලා ආවට පස්සේ අර ඊගුරුලා කිව්වලු අපි දෙන්න ගිහිල්ලා පණ්ඩරලා ගෙනිමු කියලා. ඉතින් කපුටා කිව්වලු ඉතින් පණ්ඩරලා ගේන්න එකෙන් මට ඉගෙන ගන්න දෙයක් නැහැ මට පණ්ඩරලා ගේන්න පුළුවන්. ආ කමන්නේ යංකෝ කියලා. ඉතින් දෙන්නම ගිහිල්ලා පණ්ඩරලා ගෙනලා තියලා ඒගොල්ලෝ ආයෙත් යම් පණ්ඩරලා ගේන්න කියලා. ඊටසේ කපුටා කිව්වලු ආයිෂේ තමසේ තේරුම් ගන්න මම මට ඕක ඕක පණ්ඩරලා ගේන්න හැටි මම දන්නවා. නේ නේ කර ගන්න බෑ ආයෙත් යංකෝ ගෙයිට ආයෙත් එලිකල ආයෙත් ගෙන් පණ්ඩරලා ගේන්න කියලා. හතර වසරේ ඇතුළත ඒගොල්ලෝ අම්මා මම කවුද කියලා අඳුරන්නේ නැතුව වැඩේ කරන්න හදන්නේ දන්නවනම් මට ටෙක්නික් එක කියලා දීපන් නැත්තම් මට වෙලා නැහැ කියලා. ඒක ඒගොල්ලෝ කිව්වලු ඔච්චර තමයි ටෙක්නික් එක. ඉස්සෙල්ලා අපිට මේ අමුද්‍රව්‍ය බය. ඒ අමුද්‍රව්‍ය ගේනවා. අපිට බැලලා ගියා. ගියේ ගල කොටු කැලි තුන හතර තියලා. ඕකට පිටරයක් දාලා රෑ ඉන්නකොට කාර පිටරේ පිට පැටලෙන්නේ විකට. ඉතින් රෑ මැද්දේ කවුට ගෑ ගහන්නේ? ওই පිටරේ වැටිලා. හැබැයි අර ගියේ කුරුල්ලා කියලා දෙන විදිහට හිමීට වාඩි වෙලා මේ වැඩේ කරගෙන යන්න හදිසි. ඒක නිසා මේ ආදි කල්යාණයට ගෞරව කරන්නේ නැහැ කියලා කියන්නේ ධර්ම ගෞරවේ නැති බව. මේ සරුවචනාංශේ සාරා සංකේ කල්පලක්ෂයක් පෙරම් කරලා මේක ගුණයක් ඇති කරගත්තේ මේ අහම්බෙන් සංඥාව උපදිනවා අහම්බෙන් සංඥාව නැති වෙනවා කියන මොන ධර්මෙද නෙවෙයි. මේ සංඥාවක් කෙනෙකුට පහළ වෙන්නේ දීර්ඝ ශික්ෂණයක් කරා. දීර්ඝ පුරුද්දක් කරා. ඒ පුරුද්ද ගරු කරන්නේ නැතුව ඒ අච්චර කාර්යයක් ඇතුවම් බහපු සංඥාව ක්ෂණික ක්‍රමවලින් නිරුද්ධ කරන්න හදනවා කියලා කියන්නේ තන්නේ කරම මේ ධර්මයේ තියෙන බරසාරකම ධර්ම ගෞරවය නැතිකම. ඒ නිසා වචනanse ඒ පොට්ටපාදට මතක් කරනවා කලාතුරකින් ලෝකයේ කල්ප ගණන් අන්ධකාර කල්පාන්තර ගත වෙලා බුද්ධාන්තරයකට බුදු කෙනෙක් පහළලා ආදී කල්යාණ මධ්‍ය කල්යාණ පරියෝසాన කල්යාණ කියන මුල යහපත් වූ මැද යහපත් වූ අග යහපත් වූ ධර්මයක් දේශනා. ඒකට තමයි සක්ඛාත කියලා කියන්නේ මනාකොට දේශනා කරනවා කියලා කියන්නේ. ඒ පිටිය සකස් කරන හැටිෙම ඒ මනස දේශනා කරන ධර්මයේ ගැඹුරු තේරෙනවා. ඒක අපේ අපච්චින්න කාලේ කියපු එකක් තමයි මේ ගසක කැපුම ගස මුල පෑදුමින් දනී හානායි පානාඩ හැරෙන් දනී මිනිහා නොමිනිහා යන කඩිසරෙන් දනී අමුතුවක් දීම අත නැල්ලුමෙන් දනී කියලා පැරැන්න වැඩක් කරන්න ගියාම ගහක් කපන්න ගියාම කැලේට ඒ මනුස්සයා ඒ ගහේ පොරව කරගෙන හරි ඔක්කොම පිටිය සුද්ධ කරලා වටපිට බලලා දෙතින්දල බුලත් එකක් කාලා ඉහි පොරෝ ගාගෙන තමයි ගහ කපන්න පටන් ගන්නවා. ඉතින් එතකොට මේ මනුස්සයාට අවශ්‍ය දිහාට ගහ වට ගන්න පුළුවන්. එහෙම නැතුව මේ ලංකතරේලා පැටලලා තියෙන වෙලාවක දුවගෙන ගිහිල්ලා ගහ කපන්න පටන් අරගත්තොත් එහෙම පොරෝ පැටලුනොත් එහෙම අර තියෙන කැලේ ඔලුවටයි වැටෙන්නේ. ඒ පොරොවේ මහා අමෝතු ගතියක් තියෙනවා. හරියට පත්තල ගහනකොට එහාට ගත්ත වෙලාවේදී පොරෝ මොකෙරි පැටලුනොත් ඇමිල පොරෝ බන්ධව දිනෝ ඔළුවේ පිටිපස්සේ. ඉතින් ඒක නිසා වටේට පිටිය සකස් කරන්න පමා වෙන්නේ නැතුව ගසකවන්න පටන් ගත්ත මිනිස්සයා අන්තිමට භයානක අකුසලයකට අමාරුවකටපත් වෙනවා කිසිවෙක් නැති තැනක තමන්ගම පොරවෙන් තමන් ගුටි ගන්නවා. ඒ නිසා ගසක කැපුම ගස මුල පෑදෙමින් දැනේ.